තමයි පින්වත්නි අපිට මේ උදා වෙලා තියෙන්නේ. මනුස්ස ජීවිතයක වටිනාකම තියෙන්නේ මනුස්සයෙකුට පමණක්ම කරන්න පුළුවන් දේ කරනවා නම් තමයි අපිට බොහොම වටිනාකම තියෙන්නේ. මොකද පිනන්නේ මනුස්ස ජීවිතේ ලැබපු අපට විතරමයි නුවණ දියුණු කරගන්න පුළුවන්කම තියෙන්නේ. නුවණ දියුණු කරගන්න පුළුවන් සත්ව කාණ්ඩයේ බහටපත් වෙලා තියෙනවා මිනිස්සුયો ඒ නිසා අපේ යුතුයකම වගකීම වෙන්නේ ආන්නේ මනස දියුණු කරගන්න පුළුවන් නුවණ දියුණු කරගන්න පුළුවන් ඒ සද්ධර්මයේ අහලා ඒ සද්ධර්මයට අනුව නුවණින් විමසලා සිත පිරිසුදු කරගන්න පුළුවන් වුණොත් ඒක තමයි මිනිස්සය වශයෙන් කරන්න පුළුවන් දේ. වෙන කිසිදු සත්ව කාණ්ඩයකට පින්වත්නි නුවණ දිනු කරන්න බෑ. හැබැයි අනිත් සතුන්ටත් කරන්න පුළුවන් දේවල් තියෙනවා. මොනවද තියෙන්නේ ඒ අයටත් පුළුවන්කම තියෙනවා පින්වත්නි ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා රැකී රක්ෂාවල් සොයා ගන්න පුළුවන්කම තියෙනවා ආවාහ විවාහ කරගන්න පුළුවන්කම තියෙනවා දූදරුව හදන්න රැකබලා ගන්න පුළුවන්කම තියෙනවා ওই ටිකේ තියෙනවා කාල බිල මැරලා යනවා එච්චරයි පින්වන්නේ අපි වගේම කුරුල්ලෝ ගත්තත් වෙනස් සතුන් ගත්තත් ඒ ජීවත් වෙන මොකක් හරි උපක්‍රමයක් යොදනවාමයි. ඒ කූඩුවක් හරි හදා ගන්නවාමයි. ඒ සුදුසු සහකාරයක් සහකාරියක් සොයා ගන්නවාමයි. ඒ දූ දරුවෝ හදනවා. පින්වන්නේ දැන් අපි නුවණින් විමසලා බලන්න ඕනේ ආන්නේ අයත් අපිත් අතර වෙනස කුමක්ද කියලා. එතකොට පින්වත්නි අපේ මිනිස්යාගේ තියෙන වෙනස වෙන්නේ බොහෝම කාලයකට පස්සේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා චතුරාර්ය සත්‍ය ධර්මයන් දුකෙන් එතර වෙන්න පුළුවන් සංසාර දුක්ගින් නිවාලන්න පුළුවන් ඒ ධර්මයක් දේශනා කරපු කාලයක මිනිස්සෙක් වෙච්ච අපිට තමයි විශේෂයෙන්ම සිත දියුණු කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා පින්වන්නේ ලැබිච්ච දුර්ලභ අවස්ථාවේදී එයමයි කළ යුතු වෙන්නේ. එහෙමයි e කළ යුතු වෙන්නේ අනිත් සතුන් කරන දේවල්ම කර කර ඉඳලා හරියන්නේ නැති වෙනවා. ඒ නිසා පින්වන් දැන් එන කල්පනා කරගන්න ලැබිලා තියෙන මේ අවස්ථාව අතිශයින් දුර්ලභයි. මේ දුර්ලභ අවස්ථාවේදීම තමයි අපි යමක් කරගන්න ඕන. හැබැයි මෙතන කරගන්න පුළුවන්කම නොලැබුණොත් අයි තවත් කරගන්න තැනක් ඇත්තේ නැහැ. පින්වන්දි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා කුද්දක නිකායේ ඉති උත්තක පාළියේ අසුබානු දර්ශී කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ කයෙහි අසුබය මේ කයේ අසුබය දකිමින් වාසය කරන්න කියන කයෙහි අසුභය දකිමින් වාසය කරන්නට කියනවා. ඒ වගේම ආනාපාන සති නිමිත්ත සිහිය තබාගෙන ආනාපාන සති නිමිත්තට එයම අරමුණු කරගෙන කටයුතු කරන්න කියනවා. ඒට මේල් පිළාකට ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සියලු සංස්කාරයන් අනිත්‍යයි මේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය දකිමින්ම වාසය කරන්න කියලා කියනවා. ඔන්න බලන්න බෙන්වන්නේ අපි කරේ මහත් අනුකම්පාවෙන් යුතු විෂයසංකේය කල්පලක්ෂයක් තිසේම පෙරුම්දම් පුරලා සම්බුද්ධත්වයට පත් වුණු බුදුරජාණන් වහන්සේ බං අපිට කොච්චර අනුකම්පාවෙන් දේශනා කරනවද? ඔන්න අපිට ක්‍රියාත්මක වෙන්න ඕන ක්‍රමී. ක්‍රියාත්මක වෙන්න ඕන ක්‍රමී. අපි දන්නවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ දීපංකර පාද මූලයේ ඉඳලා සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් වෙනුම් පිළිගන්නවා. ඊටත් එහා ඉඳලා තමයි පින්වත්නි මනෝමය වශයෙන් වාක් ප්‍රනිදාන වශයෙන් යම් යම් කටයුතු කරනකොට අරමුණු කරගත්ත බුදුබව ලැබෙන්න ඕන කියලා සිතෙන් අරමුණු කරගත්ත වචනෙන් අරමුණු කරගත්ත. දීපංකර පාදමූලයේ ඉඳලා සාරාංශක කල්පලක්ෂයක් වෙනවා. මේසා විශාල කාලයක් තිස්සේ ආවේ පින්වත්නි අපට මහත් අනුකම්පාවෙන්ම උන්වහන්සේට තිබුණ මීට පෙර සංසාර දුකෙන් ඈතර වෙන්න. එහෙනම් ඒ තරම් කාලයක් පින්වත්නි මේ ධර්මයේ සොයාගෙන සොයාගෙන ඇවිල්ලා අපට දේශනා කර උන්වහන්සේ දැන් අපිට දේශනා කරන්න කුමක්ද? මහණෙනි මේ කයේ අසුබය දකිමින් වාසය කරන්න. ආනාපාන සති නිමිත්තට අරමුණු කර ගනිමින් වාසය කරන්න. සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය දකිමින් වාසය කරන්න කියලා. උන් උන්වහන්සේ දේශනා කරන අපේ ක්‍රමයක්. දැන් එතකොට පින්වන්දි බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා පින්වත් මහණෙනි කයෙහි අසුභය දකමින් වාසය කරන්නාට යම් සුබ අරමුණක් ආවට පස්සේ ඒකේ තියෙන්න පුළුවන් කාම රාගය අනුසය වශයෙන් රාගයේ අනුසය වශයෙන් හැබැයි මේක අසුබ වශයෙන් මෙනෙහි කරන කෙනාට මහණෙනි ඒ ප්‍රහීන වෙන්න පුළුවන් දැන් මට මෙහෙම කියන්නකෝ. දැන් මේ පින්වත් අය ඔය කය අසුබ විදියට බලනවද? කතා කරන්න බලනවද? බලන්නේ නැහැ. ඇත්තම தත්ති බලන්නේ නැහැ අපි අසුබ විදියට බලනවා කියලා කියන පින්වත් අයත් ඇති. ඒ අය බලනවා වෙන තැනක තියෙන දෙයක් දිහා විදියට. ඒ දේ තමා තුළ තියෙනවා කියන විදිහෙන් නම් බලන්න කවුරුවත් උත්සුක වෙන්නේ නෑ ඒක නිකන් අර ලෙසන් මේ පාඩමක් විදිහට ධාතු මනසිකාරය බලනවා නම් නවසීවතිකයක් විදිහට බලනවා නම් ඒක ඒ විදිහට ඒක පාඩමක් විදිහට බැලුවා ඒක එතනින් ඉවරයි කියලා. මේ ජීවිතේම ඒක කරගන්න උත්සාහ කරන්නේ නැහැ. අන්න බලන්න ඕනේ. ඒක නිසා මේ අසුබ නිමිත්ත වැඩෙන්නේ නැහැ පින්වත්. අපි භාවනාවක් කරන්න කියලා හිතාගත්ත වෙලාවට කරා එතනින් පස්සේ හිතන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කයේ අසුබය දකිමින් වාසය කරන්න. දැන් බලන්නකෝ දැන් ඔබ හිතන් ඉන්නේ මේ කය සුබයිද අසුබයිද? ඔබට හිතෙන්නේ කොහමද? මේ කය සුබයි. අන්න බලන්න. දැන් ඔබට හිතෙන්නේ මේකයි සුබයි කියලා. මේකයි ලස්සනයි හොඳයි සුබයි කියලා සිතාගෙනම තමයි මේ සියලු කොටයුතු ටික කරන්නේ. හැබැයි ඔබ මේක සුබයි කියලා හිතන තාක් ඔබට ධම ලැබෙන්නේ නම් ලැබෙන්න සහයෝගයක්වත් ලැබෙන්නේ නැහැ නේ. ඇයි යොතනම ඇවිල්ලා නතර වෙලා නේ තියෙන්නේ? දැන් පින්නන්නේ අපි දකින්න පුළුවන් දැන් මේ ඇස් වලින් ඔබ දන්නවා කබ කඳුළු වෙනවා නාසයෙන් කටෙන් ඒ වගේම රෝම කූපෝලේ ඒ ඒ වගේම මේ ශරීරය තුල දිරපු ආහාර නොදිරපු ආහාර නේ සේමසොටු සියල්ල තියෙනවනේ මේ තියෙන දේ අපි මොකද හිතන් ඉන්නේ දැන් සොටුත් නැහැ, සැරවත් නැහැ, මල පහක් නැහැ, මුත්‍රාත් නැහැ, දහදියක් නැහැ, කිසිඳු දෙයක් නැති රන් බඳුනක් උපමට්ටම් කරන් යන්න වගේ අපේ කට්ටිය මස් කඩෙන් එළියට ආපු වගේ තොල් ටිකක් පාට කරගෙන නියපොතු ටිකක් පාට කරගෙන ඒ මදුවට කන විදලා කරාපටිකුත් දාගෙන ඒ මදුවට චේන්නේ ටිකුත් දාගෙන මුදු ටිකුත් දාගෙන ලස්සනට අන්දනවා ඊට පස්සේ. දැන් අපිට උපන් දවස ඉඳලම අන්දලනේ තියෙන්නේ. අන්දල කියන්නේ රෙදි අන්දල කියන එක නෙමෙයි. මායාවකින් හසු කරලා තියෙන්නේ. ඒ අන්දපු නිසා අපි අහුවලා දුවනවා. ඊට අමතරව දැන් ඔබත් කරන්නේ මොකද්ද දැන් ඔන්න වෛවරණ රෙදි අන්දනවා. රෙදි අන්දනකොට දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් බලන කෙනාට පේන්නේ කුමක්ද? අර අසුබ වූ, අසාර වූ, මල පහ වැක්කිරෙන, මුත්‍රා වැක්කිරෙන, දාදිය වැක්කිරෙන, කබ කඳුළු වැක්කිරෙන, ඊවන් ශරීරයද දැන් පේන්නේ? දෙයිනේ නෑ. ලස්සන පාට එකක් පේන්නේ. අර ගඳ මකන්න දැන් ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ? සුවඳ විලුන්ට ඉහුත් ගහ ගන්නවා. එහෙම කරගෙන යනකොට පාරවල් වල ඊට පස්සේ හිතෙනවා මෙන්න සුවඳයි, මෙන්න හොඳයි කියලා. දැන් දකින්න කෙනා කුමක් දෙන්නේ? අනේ මෙන්න ලස්සන කෙනෙක් යනවා කියලා රවටිනවා. එයා ඒක තමයි. ඉතින් මේ ඇත්ත වශයෙන්ම රැවටිලා තියෙන්නේ පින්වත්නි මේ කයටත් නෙමෙයි බලනකොට රෙද්දටනේ අහුවෙලා තියෙන්නේ. රට්ටපාල ස්වාමීන් වහන්සේ ගෙදර වැඩ වෙලාවේ කිව්වේ මතකයිනේ. රෙද්දට හසු වෙලා තියෙනවා. ඒ නිසා අන්ධ බාලය විතරයි ওই රෙද්දට අහු වෙලා පැනලා දුවන්නේ. රෙද්ද විචූර්ණ තියෙනකොට ඔය දාපු කරාබු මුතුවරව මේවත් තියෙනකොට ওই ටික තමයි පේන්නේ. ඒ ටිකට පෙන්නුවට පස්සේ අරකට අහු වෙනවා. හැම ඒ දීලා තියෙන හැම. ඊට පස්සේ කිල්ල හැටි ඉවරයි. ඒ නිසා පින්වත්නි බලන්න මේ අසුබ කය අපි අසුබ විදියට බලන්නේ නැහැ. කොණ්ඩේ ඉදෙනකොට අපි කුමක්ද කරන්නේ? සුදු කරනවා. සුදු කියන්නේ ඉදෙනකොට ඩයි කරනවා, කළු කරනෝනේ. ඒක පාට වෙනස් කරලා තිබුණු තත්තර ගන්න කියලා හදනවා. කුමක්ද මේ කරන්න හදන්නේ අර අසුබ ලක්ෂණේ පොඩ්ඩක් අර ඉස්මතු වෙනකොට ඒකත් ඉස්මතු වෙන දෙන්නේ එහෙමවත් කැමති නැහැ පින්වත්. එහෙනම් ඔබට පුළුවන් නම් මේකය අසුබ වශයෙන් දකින්ද ඔබ බොහොම සමත් වෙනවා. බොහොම සමත් වෙනවා. ඔබ පින්වන්නේ Taman Tamanටම පුදුම විදියට වංචනික වීමක් නෙව තියෙන්නේ මේ. ඔබ ආදරෙන්ම ඉන්න දරුවෝ හෝ ස්වාමි පුරුෂයෝ බිරිඳ හෝ කවුරු හෝ කෙනෙක් සිහි කරගන්න අද ධර්ම දේශනාවෙන් පස්සේ ගෙදර ගියාට පස්සේ ඔබ සිහි කරගෙන කල්පනා කරන්න ඒ පුජ්‍යලයේ දැන් කවුරු හරි කෙනෙක් ඉන්නව නේද ඔබ ආදරෙන්ම ඉන්න කෙනෙක් ඉන්නව නේද එක්ක දරුවෙක් හරි ඉන්නවනේ ඒ ඉන්න කෙනා එහෙම අයට දැන් ඔබ එහෙම ආදරේ තියෙන කෙනෙක් ඉන්නව නේද දැන් හදිස්සියේදිවත් ඒ කෙනා මැරුණ කියන්නේ දැන් ආදරේ නැද්ද එයාට කතා කරන්නේ ආදරේ දැන් මැරුණු නිසා දැන් ඔයගොල්ලෝ කියන එයාට මැරුණත් ආදරේ ඊට පස්සේ ඊට කලිනුත් අපි ආදරේ පුදුම විදිහට දැන් ඔන්න ඒ ආදරෙන් හිටපු කෙනා මැරුණා දැන් ඔන්න අපි දෙනවා ඒ අම්මට ඒ පුතා හරි ඥා කවුරු හරි එනවා රයිට් මෙන්න මෙයා මිය ගියා දැන් ওই කාමරේම තියාගෙන හොම්මින්න ප්‍රශ්නයක් නැහැ ඉතින් ඉඳීද එතකොට ඇත්තටම ඉඳීද එක දවසක් ඉන්නේ නැහැ මේ එතකොට ඇයි මේ වෙනස් වුනේ හිතේ ඇයි හිතේ වෙනස? දවස් 3-4ක් ගිහිල්ලා කරලා ආවොත් එයා ඒ කාමරේදී මැරිලා 3-4කට පස්සේ ඔබ ආවොත් අර ඉදිමිලා නිල් වෙලා සරව ගලන එවැනි දසුනක් දැක්කොත් මොනව හිතෙයිද? අයියෝ මගේ ශෝක් පුතා කියලා ළඟට ගිහිල්ලා ටික පිහදාලා ඒ කටයුත්තකට යනවද? නෑ ඔබ පුදුම බයේ දුවන්න බලන් ගන්නවා. ඒ දිව්වත් ඔබට මේ බැඳීමෙන් ඈත් වෙන්නේ නෑනේ බලන්නකෝ පින්වත්. ඉන්සාන බණ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අසුබය දකිමින් වාසය කරන්න. ඒතකොට අසුබය දකිනම් අසුබය දකිමින් වාසය කරන මේ අසුබ දෙයක් තමයි මේ අපි අරන් යන්නේ. එතකොට දැන් අර මිය ගියේ කෙනාගෙන් දැන් අපි අහනවා මිය ගියෙක් මිය ගියා මේ හිතවත්ම කෙනා. එතකොට දැන් ඔබගෙන් අපි ඇහැව්වොත් ඇත්තටම දැන් ඔබ ආදරය කරේ කාටද කියලා? දැන් කාටද ආදරය කරේ? ඒ පුද්ගලයාටද කතා කරන්නේ? ඔව්. ඒ පුද්ගලයාගේ ධාතු කයටද මනෝමය දේට ආදරය කරේ? එතකොට අන්න ධාතු කයක දිහා බලන්නේ ඔබ රැවටුනේ එහෙනම් ධාතු කයට ආදරය කරා නම් ඔන්න ඒක තියෙනුනේ දැන් මැරිලා ළඟ. කිසි ප්‍රශ්නයක් නැහැනේ. එතන මේක තියෙද්දි තනනවනේ. එතන හිත ඇතුලේ වෙන මොකක් හරි ගන්න තියච්ච වගේ දැනෙනවනේ එතකොට. ඒ මොකද්ද? නාම ධර්ම ටිකක් නැති වෙච්ච වගේනේ. නාම ධර්ම ටිකක් නැති වෙච්ච නිසා මෙයාට ජීවයක් නැහැ. පින්වත්නි ඔබ ඇඬුවත් ඔබ සතුටු වුණත් පින්වත්නි ඔය සතර මහා ධාතු වලින් හැදිලා තියෙන ඔය කයේ ස්වභාවය ඇදගෙන වැටෙන එකම තමයි. දිරණ කුණු වෙන මැරිලා යන එකක්ම තමයි. ඒක වෙනස් කරන්න බෑ කිසිඳු කෙනෙකුට පින්වත්. එතකොට ඔබ ඇලුම් කරලා තියෙන ආදරය කරලා තියෙන පින්වත්නි වෙනස් වෙන දෙයකටයි අපට ඕන විදිහකට පවත්ව ගන්නට බැරි දෙයකටයි එහෙම බැරි දෙයකට ඇලුම් කරලා ඒ දේ අහිමි වෙන විට කුමක්ද කරන්නේ? කුමක්ද කරන්නේ? කියන්න. දුකට දුකටපත් වෙනවා. එතකොට පින්වත්නි දැන් ඔබ ආදරය කරලා තියෙන්නේ ඔය කය අරමුණු කරගෙන ආදරය කරේ මැරෙන දෙයකට. බිඳෙන කුඩු වෙන කැඩෙන දිරන මැරෙන දෙයකට මැරෙන දෙයකට ඇලුම් කළාට පස්සේ ඒ දේ නොමරුණොත්ද පුදුම ඒක මරුණොත්ද පුදුම වෙන්න ඕන මරුණොත්ද නොමරුණොත්ද ඈ මරුණේ නැති වුණොත් පුදුම වෙන්න ඕන එහෙමනම් මරුණ කියලා කියනකොට ඒක 아무තු පුදුම දෙයක් නෙමෙයි ඇත්තද එයා නැති වුණාද එච්චරයි. ආ එහෙමයි එහෙනම්. ඒක ඒකේ ස්වභාවය. කිසිඳු කෙනෙකුට වෙනස් කරන්න බෑ පින්වත්නි. ඕක සංකතයක් සකස් වෙච්ච දෙයක්. සංකතයේ ස්වභාවය තමයි කැඩෙනවා බිඳෙනවා ඇති වෙනවා නැති වෙනවා උපදිනවා මැරෙනවා ඒක ඒකේ ස්වභාවය ඒ නිසා ඔබ කාට කොපමණ ඇලුම් කළත් කාට කොපමණ ද්වේෂ කළත් ඒ දෙකේම තියෙන එකම ක්‍රමය තමයි ඒක කැඩෙනවා බිඳෙනවා ඇති වෙනවා මැරෙනවා ඒ ඇලුම් කරපු එකටත් එහෙමයි ඇලුම් නොකරපු එකටත් එහෙමයි එහෙනම් දෙකම බලනකොට මේක පොදු සාධකයක් නෙවෙයි ඒක කැමති දෙයක් ඇති වෙනව නැති වෙනවා අකමැති දෙයක් ඇති වෙනව නැති වෙනවා. එහෙනම් දැන් අරකට කැමති වෙලා ලෝභ හිත පැවැත්වුවත් එක ප්‍රතිඵලෙමයි. අකමැති වෙලා හිත පැවැත්වුවත් එක ප්‍රතිඵලෙමයි. එහෙනම් කැමති වෙලා හිත අල්ලගෙන ලෝභ සහගත විදියෙන් හදාගෙන සතර අපායනට වඩා හොඳයි අර්ග දිහා බල දෙකම එකම වගේයි. දැන් මේකේ වෙනස තියෙන්නේ මොකේද අපේ සිතේ. අන්න සිතෙන් තමයි කැමති අරමුණ ගත්ත නිසා දුකටපත් වෙනවා. අකමැති එක ගත්ත නිසා ද්වේෂයටපත් වෙනවා. ඒ නිසා ඒකේ පොදු ලක්ෂණය තමයි පින්වත්නි උපදිනව මැරෙනවා. නස්කරන්න බෑ. එහෙනම් ඔබ කල්පනා කරන බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ කයෙහි අසුබය දකිමින් වාසය කරන්න. අසුබය දකිමින් මේක හොඳයි කියන තැන නෙමෙයි මේ කය අසුබ කයක්මයි. ගඳ ගහන එකක්මයි. සාමාන්‍යයෙන් දවස් තුනක් දැන් නොනා ඉන්නකෝ. දවස් දෙකකට දත්ම දින තු ඉන්නකෝ. කොහොම වෙයිද බලන්න. ළඟින්වත් යන්න පුළුවන් වෙයිද බලන්න. ඒ තරම් අසුබ දෙයක් පින්නන්නේ. ඇත්ත දකින්න ඒක තමයි මේකේ තියෙන ඇත්ත. එහෙනම් මේ ඇත්ත දක ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අසුබය දකින්න යමෙක් කයෙහි අසුභය දකින්න පුරුදු වුණොත් සුභ අරමුණක් ආපු වෙලාවක ලස්සනයි හොඳයි කියලා හිතෙන අරමුණක් ආපු වෙලාවක කාම රාගය ප්‍රහීන වෙනවලු. දැන් උන අපි අසුභයේ වඩමින් ඉන්නවා. මේ ශරීරය දිරනවා කුණු වෙනවා එහෙම කියලා අසුභයේ වඩමින් ඉතිරිනවා. ඉන්නකොට ඔන්න ලස්සනයි කියලා හිතෙන රූපෙකුත් දැක්කා. දැක්ක හැටිම ඒක ලස්සනයි කියලා හිතනකොටම දැන් ඔන්න අපිට මතක් වෙනවා මේකේ තියෙන්නේ මුතුමැණික් රණ්ඩිදීද? ඒකේ තියෙන මුතුමැණික්ද? නෑ, ඒකේ තියෙන්නේ පෙම, සොටු, සරව ඒව පිරිච්ච එකක්ම නේද තියෙන්නේ. මේ සමෙන් වැහිච්ච නිසා අපි අහු වෙනවා. කොපමණ පිළිකුල්ද කියනවනම් පින්වත්නි බලන්න ඔබ කෑම කන්න කෑම පිඟාන ගන්නකො බෙදාගෙන හොඳට එළවලු කීපෙකුත් එක්ක ඒ පිඟාන ඕන කෙනෙකුට ඔබ කෑවේ නැතුනොත් තව ඉන්න දෙතුන් දෙනෙකුටත් පිළිගන්නන්න පුළුවන් ඒ කන්න කියලා. නමුත් ඔබ ඒක අනන්න දැන් අනල දෙන්න බලන කන්න කැමතිද කියලා. අතේ ලං කරපු ගම් ගඳ ගහන පිළිකුල් ජරාව වැක්කිරෙන අත ලං කරපු ගාම්ම කෑම පිඟාන ගෙදර ඉන්න දරුවවත් කන්න කැමති වෙන්නේ අනල ඉවරලා ඔබ ටිකක් කරදා ගන්නකො මෙතන පිඟාන් තිබුණු හොඳ එළවලුයි බතුයි ටික දැන් කරදා ගන්නකො කෙලත් එක්ක මිශ්‍ර වුණාට පස්සේ දැන් සාමාන්‍යයෙන් ගන්නෝ කැම්පින් ළඟට ඒ ටික ගන්නකො අතට හරි කැම්පින් ආනේ අයිනකින් අරගෙන හරි තියා ගන්නකො දැන් ළඟින්ම කන අනිත් කෙනාවත් කැමති වෙයිද වෙයිද ඇයි එහෙම වුනේ වෙන්නේ? මොකුත් වෙනසක් නැහැ නේ ඔයගොල්ලෝ සුභයි කියලා හිතන මේ කයට ඇතුළු කරපු ගමම්ම අසුබ වෙන්න බෑනේ සුභයි කියලා ඇතුළු කරා නම්. බලන කොච්චර පිළිකුලක්ද කියලා. හදිස්සියේදිවත් ආමාශයටත් ගිහිල්ලා සෙමත් එක්කත් හොඳට මිශ්‍ර වෙලා එළියට ආවොත් වමන විදියට ළඟ අනිත් අයවත් ඉන්නවද? කෑම කන කෙනෙක්වත් ඉඳීද? එහෙනම් තේරෙනවද ඔය භාගයක් දුර ගියාට පස්සේ ඕවනම් ඉතුරු ටිකටත් කුඩා අන්දර මාවඩ වලටත් ගිහිල්ලා එන්න පටන් ගත්තොත් කොහොම වෙයිද ඉන්නවද පළාතක ඇත්ත ඒකනේ පින්වත්නි මා ගන්ධීට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කුමක්ද පයින්වත් ස්පර්ශ කරන සුදුසු නෑ කියලා බලන්න එතකොට එවැනි ශරීරයක් නේද පින්වත් මේ දෙන්නේ දැන් ඔබ බලනකොට අර කෑම ටික ලී කෑල්ලකින් පොඩි කරා කියලා අපිට එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි ඇල්ලුව ගමන් තව කෙනෙක් කන්න කැමති නැහැ. අපි කට ගත්ත ගමන් තව කෙනෙක් ඒ ටික එළියට ගන්නවා දකින්නවත් එයාගේ අතකටවත් කටකටවත් ආවෝ ගන්නෙ දකින්නවත් කැමති. ඒ තරම් මේක මේකට මුසු එක තමයි මේ පිළිකුල එනම් පිළිකුල් ශරීරයක් අසුබ ශරීරයක් පිනවන්නේ මේකේ අසුබයම දකින්න සුබ විදියට නැතුව ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ යම්මර මොනක සුබ නිමිත්තක් විදියට දකිනකොටම සුබ අරමුණ තුල තියෙන්නේ අනුසය වශයෙන් රාගයයි. එහෙම අනුසය වශයෙන් රාගය තියෙන නමුත් ඔබ මේකයි අසුබය දිගින් දිගට දිගින් දිගට මෙනෙහි කරමින් වඩමින් ඉන්නවනම් එතකොට අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ කාම රාග අනුසය ප්‍රහාණය වෙන්න පුළුවන්. ඒක හිත වැඩිදුර පවත්වන්න යන්නේ නෑ. ලස්සන කෙනෙක් දැක්කත් කොහෙද හරි අයියෝ ඒකේ තියෙන්නේත් ඕනේ. මේකේ තියෙන්නේත් ඕනේ. කියලා ගලපල බලන්න පුළුවන් වෙනවා. අන බුදුරජාන් වහන්සේ ඊළඟට දේශනා කරන මහණෙනි බුදුරජාණන් වහන්සේ දේශනා කර මහණි ආනාපාන සති නිමිත්තට සිහිය තියන්න. ඒ කියන්නේ ඔබ හුස්ම ඇතුළු වෙන එක අරමුණු කරගනිමින් ඒ සිහිපත් කරමින් ඔබට සිහිය පිහිටව ගන්න කියලා කියනවා. එහෙම පිහිටව ගන්න විට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නොයෙක් වූ කාම විතර්ක පහළ වීම අඩු වෙනවා කියනවා. අන්න බලන්නකො. නොයෙකු කාම විතර්ක පහළ වීම අඩු වෙනවා කියලා කියනවා. දැන් කාම විතර්ක කියන්නේ කාම විතර්ක කියලා කියන්නේ කාමයන් කියන්නේ කැමැත්තනේ. මේ කාමයන් කියන්නේ දැන් අපි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මෙන්න මේ අර මෙන්න මේ දේවල් වලට අපේ ආයතන වලට අරමුණු වෙන මේ අරමුණු වලට අපේ තියෙන කැමැත්ත මේක කාමයයි කාම ඡන්දය කියලා කියනවා මේ කාමයට තියෙන කැමැත්ත මේන්න මේ පිළිබඳ විතර්ක කරන එක ප්‍රහීන වෙනවා කියනවා ආනාපාන සති නිමිත්තට සිහිය තියන්න පුළුවන්. ඇයි එතකොට ඔබ නිතරම සිහි කරන්නේ කොහොමද? හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා කියන සිහිය තමයි ඔබේ තියෙන්නේ සිතේ. එතකොට ඔබ දැකපු අහපු දැනුණු දැනගත් යම් කාම විතර්කයක් පිළිබඳව සිහි කරන්න ඉදියන්නේ ආන අපි ආනාපානයට හිත තියලා තියෙන නිසා. එහෙම නැත්තම් කොහොමද? අන්න දැන් පාරේ යද්දී දැක්ක නෝන කෙනෙක් හරි මහතෙක් හරි දැන් ඔබ ගෙදර ඇවිල්ලා මොකද්ද කරන්නේ? කාගේ කවුද කොහේ ඉඳලාද ආවේ යානා ලස්සනයි යන්නේ කොහෙද මොනවද කරන්නේ දැන් ඔන්න වාඩි වෙලා ඉඳගෙන දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට මොකද කරන්නේ ඈ වම අරනවා වම අර වම අර මෙනෙහි කරනවා ඇයි වම අරන නැවත නැවත අරමුණු මේ සිහි කරනවනේ සිහි කරන සිහි කරන ඕක තමයි විතර්කය අනු විතර්ක කරනවා දැන් විතර්ක කරන්නේ කුමක් අරමුණු කරගෙනද? අර දැකපු දේ. ඒ කියන්නේ කාමයේ අරමුණු කරගෙනයි සිහි කරන්නේ. නිසා කාම විතර්ක දිගින් දිගට දිගින් දිගට තියෙනවා. ඕක තමයි භවය කියන්නේ. ඊට සාපේක්ෂව තමයි උපත තියෙන්නේ. බලන්නකෝ ඒක කොච්චර අනතුරක්ද කියන එක. ඒ දැකපු දේ සිහි කර කර සිහි කර කර නැත්නම් අහපු දේ සිහි කර කර සිහි කර කර දැන් ඉන්නවා කියන්නේ අන්න කාම විතර්ක සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ආනාපානේ තුල සිහිය පිහිටවගෙන ඉන්නවනම් අර කාම විතර්කෙන්නේ එන්නේ නැතුව අරිනවා. අන්න බලන්න. කාම විතර්ක පහළ වෙන්නේ නැතුව අරිනවා. එතකොට ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි සියලු සංස්කාරයන්ගේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය දකිමින් වාසය කරන්නලු. සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය දකිමින්. දැන් සංස්කාර කියන්නේ සකස් වෙනේවනේ. මේවයි අනිත්‍ය දකිමින්. අනිත්‍ය දකිමින් වාසය කරන්නලු. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා එහෙම සංස්කාරයන්ගේ අනිත්‍ය දක්නා යම් අයෙක් ඉන්නවනම් එයාට අවිද්‍යාව ප්‍රහාණය වෙනවලු සංස්කාරයන්ගේ අනිත්‍ය දකිනවනම් සංස්කාරයන්ගේ අනිත්‍ය කියලා කියන්නේ පින්වත්නි දැන් ඇසට රූපයක් ගැටුණට පස්සේ ඒක සුභ හෝ අසුභ හෝ වශයෙන් අපි කුමක්ද කරන්නේ විතර්ක කරනවා. නේ? ඒක සිහි කල්පනා කරනවා. එතකොට ඒ පිළිබඳ චේතනා චේතනා පහල කරනවා. අන්න ඒ පිළිබඳ චේතනා පහල කරනවා කියලා කියන්නේ කර්මයයි සකස් කරන්නේ. චේතනා පහල කරනවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සියලු සංස්කාරයන් අනිත්‍ය විදිහට දකින්න. අනිත්‍ය විදිහට. දැන් පින්නෝනේ අනිත්‍ය කියලා කියන්නේ කොහොමද? අනිත්‍ය කියන්නේ වෙනස් වෙන. වෙනස් වෙනවා කියන්නේ කොහොමද? ඇති වෙනවා නැති වෙනවා. එහෙනම් ඇති වෙනවා නැති වෙනවා කියන්නේ වෙනස. ඒ වෙනසට කියන තව වචනයක් තමයි අනිත්‍ය. එහෙනම් ඇති වෙනවා නැති වෙනවා කියන්නේ වෙනසයි ඒ වෙනසට අනිත්‍යයි ඒ අනිත්‍ය වෙනව කියලා කියන්නේ මා අපි ඒකට කැමතිද අකමැතිද කැමතිද අකමැතිද අකමැති ඒ නිසා දුක්ඛයි නේ දුකයි ඒ නිසාම අපි කියනවා ඒක අපිට ඕන විදිහට පවත්වන්න බෑ අනාත්මයි අන්න බලන්නකෝ එහෙනම් ඔබ හොඳට දැනගන්න පින්වත්නි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ ත්‍රිලක්ෂණය යම් සංස්කාරයක යම් දෙයක ඔබ ත්‍රිලක්ෂණයම දකින්න උත්සාහ දරන එක නෙමෙයි කළ යුතු වෙන්නේ මට නම් හිතෙන විදිහට පින්නන්දි පරමාර්ථ ලෝකයේ තුල යම් නුවණකින් විමසගෙන යන්න ඔබ සමත් වුණොත් ඔබට කොයි දවසක හරි පින්වත්නි මේ ආයතනයන්ගේ ඇතිවීමයි නැතිවීමයි සැබවින්ම ඔබට දැනගන්න දැකගන්න පුළුවන් වුණොත් පුළුවන් වුණොත් ඔබ ත්‍රිලක්ෂණයමයි දකින්න. ඔබ උත්සාහ දරන්න ආයතනයේ ඇතිවීමයි නැතිවීමයි දෙකම. ඇති වුණා කියන්නේ ජාතියයි නැති වුණා කියන්නේ මරණයයි. එහෙනම් ඇතිවීම නැතිවීම කියන්නේ අනිත්‍යයි. ඒ වෙනස් වෙනවනේ. අනිත්‍යයි. එතකොට පිළිගන්නේ අනිත්‍යයටම කියන වචනයක් තමයි අනිත්‍යයි කියන්නේ දුකයි. අනිත්‍ය නිසාම දුකයි. අනිත්‍ය නිසාම දුකයි. එනින්දි අනාත්මයි කියන දුක නිසා අනාත්මයි. අනාත්ම කියන්නේම අපිට ඕන විදිහට පවත්වන්න බෑ. ඒ ඕන විදිහට පවත්වන්න බැරි නිසා නේව අනිත්‍ය වුනේ. ඒ කියන්නේ අනාත්මයයි. මේ වචන තුනක් යොදලා විස්තර කරාට ඇයි මෙතන ඉන්න බහුතරයක් අය මේ ගුරුවරු ගුරු උගන්වන අයනේ. ඔයත් දන සමහර කාරණාවක් අපිට කියලා දෙන්න තියරි වශයෙන් කියලා දෙන්න වචන ගොඩක් යොදන්න වෙනවනේ. තේරුම් කරවන්න එපයි. අන්න ඒ වගේ දැන් මේකේ පින්වත්නි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා වචන තුනෙන් අපි විස්තර කළාට ඔබ අනිත්‍යවත් දැන දැක ගන්න පුළුවන් උන හැටි දුකයි අනාත්මය දෙකම දැන දැක ගන්න. හැබැයි ධර්මයේ තුලට පිවිසුනොත් විතරෝමයි. එහෙම නැතුව මේ දහම අහලා දැනගන්න සුතවතයි ඉන්නවනේ දැනගෙන පාඩම් කරගෙන කරන එවැනි අයට ඕක එහෙම හසු වෙන්නේ ඒ අය හිතන්නේ මේක අනිත්‍යයි දුකයි අනාත්මයි. අනිත්‍ය දකින්න, දුක දකින්න, අනාත්මය දකින්න. එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ පින්වත්නි. ඔබ එකම අරමුණේ මේ සිත තුල පහළ වෙන එකම සිතිවිල්ලක් තුල එකම සිතක අනිත්‍ය දැක්කොත් අනිත්‍යම කියන්නේ දුකමයි. ඒ වෙනස් වීමනේ. ඒ කියන්නේ මනාත්මයයි. ඇයි අපිට ඕන විදිහට පවත්න්න බැරිකමමයි. එහෙනම් ත්‍රිලක්ෂණයමයි ඔබ හැබැයි දැකගත්තොත්. දැනගන්න කෙනාට නම් ඕක එහෙම වෙන්නේ නැහැ. ඒ ආර ස්ටෙප් තුනටම යයි. ඒ නිසා හොඳට මතක තියාගන්න. දැන් බලන්නකෝ මෙහෙම කල්පනා කළා. අපිට අර සුභ අරමුණක් දැක්කොත් දැනුනොත් අනුසය වශයෙන් කාමරාගය පවතිනවා කිව්වනේ එතකොටම බලන්න පින්වත්නි දැන් සුභාරමුණක් ගැටුණා ගැටුණු ගමන් මේකට කැමැති හිතක් පහළ වුණා දැන් ඊළඟට චුට්ටක් ඊළඟ පියවර දෙකම අපි ඉස්සරහට යනකොට පාර යනකොට හරි ඔන්න දැන් දෙය ගැටුණ වෙන එකක් ගැටුණකොටම දැන් අපිට අරක අමතකුණා මේක සිහිපත් නිකන් හිතන්නකෝ ඒ මොහොතෙන් මේක අනිත්‍ය වෙලානේ එහෙම අනිත්‍ය තේරුම් ගන්න බැරි මෙහෙමත් හිතන්නකෝ. ඇසට පුළුවන් වෙන්නේ රූපයක් දකින්නනේ. කතා කරන්නේ. හවුද නැද්ද? දැන් රූපයක් පේනකොට පේන්නේ ඇසට නේද? ඇසට. දැන් පෙනුනේ කවුද කොහොම කෙලෙස මොනවද කියන එක හිතන්නේ කවුද? ඇසෙන්ද හිතන්නේ? කොහොමද සිතන්නේ? සිතන්නේ සිතෙන්. කිව්දේ තේරුණේ දැන් ඔය ඉස්කෝලේ මහත්තයෙක් දැක්කා දකින කොටම බලනකෝ මේ මිනිස්සෙක් දැක්කා නමුත් දැන් ඔබතුමාලා දන්න කෙනෙක් දැකිනකොටම දෙන මේ ආවල් ඉස්කෝලේ මේ ආවල් ඉස්කෝලේ විතරයි ඒ කියන දෙයක් නැහැ දකින සිටිවිල්ලම ඒක සිහි දෙයනේ දැක්කේ ඇහි හිතුවේ සිතේ ඇස කියන්නේ එක ආයතනයක් සිත කියන්නේ තවත් ආයතනයක්. එහෙනම් ඇස ඉපදිලා තමයි පේන්න ඕන. සිත ඉපදිලා තමයි සිතන්න ඕන. එතකොට එහෙනම් ඉපදුණු ඇහැ ඒ මොහොතේම මැරිලා තමයි පින්වත්නි හිත උපදින්නේ. එක සැරයකට උපදින්න පුළුවන් එකම ආයතනයයි. ආයතන දෙකක් එක්වර උපදින්න බෑ. එකම ආයතනයයි එක සැරේ උපදින්නේ මක් නිසාද එක හිතක් තියෙන නිසා. එකම ආයතන එකසරේ උපදින්නේ. එහෙනම් ඇසට රූපේ පේනකොටම හිතිලා කියන්නේ එහෙනම් පේනකොටම හැමරිලා හිත ඉපදිලා බලන්න කොච්චර දෙයක්ද කියලා. වේගෙන් සිදුවෙනවද කියලා. ශබ්දයක් ඇහෙනකොටම කුරුල්ලගේ ශබ්දයක්ද අම්මා තාත්තා කතා කරාද කියලා ඇහෙනකොටම අපි සිතලනේ. ඇහුනේ කනට සිතුවේ සිතෙන්. කන මැරිලා සිත ඉපදුණා. බලන්නකො අනිත්‍ය කොච්චර වේගෙන් වෙනවද කියලා. දුක ඉතින් කොච්චර වේගෙන් වෙනවද කියලා. අනාත්මය කොච්චර වේගෙන් වෙනවද කියලා. ඒ තරම්ම පින්වත්නි වේගවත් සිදුවන ක්‍රියාදාමයක් මේ සිත තුළ තියෙනවා. ඔබ සමත් වුනොත් මේ අනිත්‍ය දකින සංස්කාරයන්ගේ අනිත්‍ය දකින්න පුළුවන් වුණොත් පින්වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආන සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය දකින්න පුළුවන් වුණොත් ඒ අයට යම්ම විද්‍යාවක් තියෙනවා නම් ඒ අවිද්‍යාව ප්‍රහාණය වෙනවා අවිද්‍යාව කියන්නේ නොදන්න කමනේ නොතේරුම් කමනේ කුමක් පිළිබඳවද චතුරාර්ය සත්‍ය පිළිබඳව මේ ඇතිවීම නැතිවීම පටිච්චසමුපාදය පිළිබඳව නේද ඒක එහෙනම් අර චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය නැතිකමමයි අවිද්‍යාව කියන්නේ එහෙනම් අන්න දැන් ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණා තුනක් මම කොච්චර වටිනවද කියලා බලන්න මේ වෙලාව ඉතින් අපිට සීමිත කාලයක් නේ ලැබෙන්නේ. එකම කරුණක්වත් විස්තර කරන්න පැය දෙක තුනක්වත් අවශ්‍ය මේ වේගෙන් දුවන්න කියන්නේ නෙවෙන්නේ. ඒ නිසා මේ ලබාගත් පුංචි දෙයකින් හරි විමස ගන්න උත්සාහ දරන්න. පින්නනේ බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ කය අසුබ විදිහටම දකින්න. ඔබ අසුබ විදියට දිගින් දිගට දිගින් දිගට සිහි කල්පනා කරන විට යම් මේ කය කෙරෙහි කැමැත්තක් ඇති වුනොත් අනුසය වශයෙන් හරි එයත් එයත් ප්‍රහාණය වෙලා යනවා මහණෙනි ආනාපාන සති නිමිත්තට සිහිය පවත්ව ගන්න කියනවා ඔබට ඒ සිහිය පවත්ව ගන්න පුළුවන් වුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබට එක එක කාම විතර්කයන් සිහිපත් වීම අඩු වෙනවා ඒ නිසා ඒවා ප්‍රහාණය වෙනවා විතර්ක දැන් බලන්න ඔබ නිකන් ගෙදර ගිහිල්ලා ඉන්න වෙලාවට පුටුවක් උඩ හරි කොතන හරි වාඩි වෙලා ඉන්න වෙලාවට නිදා ගන්න ගිය වෙලාවට මොනෝද බලන්නකො කැලණි ගඟේ වතුර බහින වගේ මොනෝද බලන්නකො ගලාගෙන යන්නේ ඊයේ පෙරේද අතීතේ කලකී දේවල් අනාගතේ කරන්න හිතන දේවල් ඔයේ ගලාගෙන ගලාගෙන ගලාගෙන යනවා. එහෙම නැතුවන්න සිහිය පිහිටන්න පුළුවන් නම් ඔබට ආනාපාන සතිය කරේ අර ගැලීම නතර කරනවා. අන්න විතර්කයන්ගෙන් සංසිඳව ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊළඟ කාරණාව මහණෙනි සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය දකින්න කියනවා. සියලු සංස්කාරයන්ගේ අනිත්‍යය දකින්න කියනවා. සියලු සංස්කාරයන්ම අනිත්‍යයි. එහෙනම් අනිත්‍යයි කියන්නේ දුකයි. දුකයි කියන්නේ අනාත්මයි. එහෙනම් අනිත්‍ය දකිනකොටම දුක අනාත්මයක් දකිනවා. ඒ නිසා පින්වත්නි අපි මේ කතා කරාට සම්මත ලෝකවල දේශනාමය වශයෙන් පරමාර්ථ ලෝකය තුල පින්වත්නි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය එක්ව එක අරමුණක එක සිතවිල්ලකම තමයි පහළ වෙන්නේ. දැන් අර නොදකපු කෙනෙක් විස්තර කරනකොට ඉතින් ඒක විවිධ විදිහට විස්තර දැන් අපිට කිව්වොත් දැන් මෙතෙන් ඉඳලා කෝපයක් බීමට දැම්ම කියලා හිතන්නකෝ. දැම්පන් පස්සේ දැන් ඔබට කොහමද එන්නේ සද්දය ඇහෙනවනේ. දැන් ඔබට පැහැදිලි කරන්න පුළුවන් බීමට වැටුණු නිසා සද්දය ඇහුණා. දැන් ඒක නොදකපු කෙනෙකුට දැන් ඔබ කොහොමද විස්තර කරන්නේ? විස්තර කරන්න වෙන්නේ උඩ බීමට වැටුණා. වැටුණට පස්සේ ශබ්දය ඇහුණා. ශබ්දය ඇහුණා කෑලි ටිකක් කුඩු වෙලා ගියා. දැන් හරියද දෙන අර්ථකථනේ? කෑලි කුඩු වුණාට පස්සේ ශබ්දය ඇහුනේ. ශබ්දය ඇහිලද කුඩු වුණේ? දෙන්නකම උත්තර බලන්න හිතන්නකෝ. දැන් නොතේරෙන කී ඒව දෙයක් දන්නේ නැති කිසිම දෙයක් දන්නේ නැති වෙන කෙනෙකුට අපි දැන් ඔක පැහැදිලි කරනවා. පැහැදිලි කරනකොට ඇත්තටම ওই ගුරුන්ට කියන්නේ කොහොමද? අර බිමට වැටුණ ළමයිනේ වැටෙනකොටම බිඳුණා. බිඳුණට පස්සේ ශබ්දය ආවා. ඔහොමනේ කියන්නේ. ඊට පස්සේ කෑලි ටිකක් වීසිල්ල වෙලා ගියා. ඕන අපි දෙන උත්තරේ. නමුත් පින්නන්නේ අර බිඳුණු එකයි ශබ්දය ඇහුණු එකයි ගැටුණු එකයි සියල්ල එක්ක එකම තැන නේද උනේ අන්න දැකපු කෙනාට ඒක අහන කෙනාට අරම කියන්න වෙන්නේ ඔන්න බලන්න. ඒකනේ පොටිල සායනාසේ මුළු ත්‍රිපිටකයේම පාඩම් කරගෙන හිටියත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ හිස් හිස් පොටිල. එසා ඔබට පිනදී උගත් වෙන්න ඕන නෑ මේ ධහම දැන දැක ගන්න. එහෙම වෙන මුළු ත්‍රිපිටක මේ ත්‍රිපිටකේ පාඩම් කරගන්න ඕනේ මේ ධහම දැක. ඔබ එක සූත්‍රයක්වත් දැනගෙන තියෙනවා නම් ඔබට නුවණින් විමස ගන්න පුළුවන් නම් ඔබට මේ ධර්මය අවබෝධ කර ගන්න පුළුවන්. මේ ලুকু දේවල් දැන දැක ගන්න අවස්ථාවක් නැහැ. එහෙම ගියන් ඔබ පාණ්ඩිත්‍ය බවටමයි යන්නේ. දන්න බවටමයි යන්නේ ලොකු ලොකු බරබර වචන දම දම. එහෙම කරන එකක් විතරයි තියෙන්නේ. මේක කියන ධම නෙමෙයි නුවණින් විමසන එකක් තියෙන්නේ. නුවණින් විමසන දේ ඔය කියන දේ අතර තියෙන අහසයි පොළොවයි වගේ දේවල්. දැන් බලනකොට අර කෝපේ බිඳුන කියන එකෙදී ඇත්තට වැරදිත් නැහැ කියනගෙන බිමට වැටුණා කුඩු වුණා සද්දය වුණා ඕන දැන් ඒ ඒක නොදන්නම කෙනා ඊළඟ උපදින પરම්පරාවට කියනවා කෝපේ බිඳුනට පස්සේ බිඳුන කුඩු වුණා සද්දය වුණා හරි දැන් ඔක කොයි දවසක හරි දකින්න කෙනෙක් දකින්න කම්ම හිමයි දැක හැටියා කියන එක මොකද දැකදී මේ සියල්ල සිදුනේ එකම එකම සැරේ නිසා අනිත්‍යයි දුක්ඛයි අනාත්මය කියන මේ ත්‍රිලක්ෂණියත් පින්නොත් මේ පරමාර්ථමේ වශයෙන් එක්ව එකම සිටිවිල්ල කරමුණක තමයි සටහන් වෙන්නේ. ඒ නිසා කල්පනා කරගන්න පින්නත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එහෙමනම් කයේ අසුබය දැක්මින් වාසය කරන්න ආනාපාන සති නිමිත්ත සීකරමින් වාසය කරන්න සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය දක්මින් යමෙක් වාසය කරනවා නම් එයා මනා ලෙස දුක දැන දැකගෙන සියලු සංසාර දුක්ඛයාගෙන් නිතර වෙලා ලබන අමා මහ නිවනින් සැනසෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මේ සම්බන්ධ වූ සියලු පින්වතුන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා සාතුනාදයක්. අද මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ පේරාදෙණිය සරසවිව් යන මහවිදුවලේ සේවය කළ සහ වර්තමානයේ සේවය කරන විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටද කාර්ය මණ්ඩලයටද සිසු දරු දැරියන්ටද අද දින මෙම පින්කමට සහභාගී වූ සැමටද එම පවුල්වල සුජීවත්ව වෙසෙන සියලු දෙනාටද නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කිරීම සහ එම පවුල්වල මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් පැමිණීම පිණිස මේ ගෞතම බුදුසසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණසම මේ කුසල කර්මය හේතු වේවායි කියලා තමයි ආරම්භ කරන්නේ විද්වල්පතිතුමා ආචාර්ය මණ්ඩලය කාර්ය මණ්ඩලය සහ සෑම දෙනා විසින් මෙම පින්කමට දායකත්වය ලබා දෙන්න තියෙනවා සම්බන්ධ වුණු සියලු දෙනාත් ඒ වගේම මීට පෙරත් දැනටත් ඒ පාසල තුල ඉගෙන ගන්න සිසුදරයන්ටද දරුදරයන්ටද ඒ වගේම පෙර සිටපු ආචාර්ය මණ්ඩලයටත් දැන සිටින ආචාර්ය මණ්ඩලයටත් ඔබ අප හැම දෙනාටම මේ උතුම් ගෞතම සාසනය තුලදීම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා සියලු පින් කැමති දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා සියලු දෙනාටම ධර්මානුශාසනාව අද පැවැත්වුවේ තනමල්විල කිතුරුකුටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක අවසරයි පූජ්‍යපාද වලස් මුල්ලේ ගුණරත්න ස්වාමීන් වහන්සේ සුවහසක් පුහුදුන් සිත්සතන් දහම් පෝෂණය කරමින් එක්කම ලබන උතුම් නිවන पूजे तीसरा भारी उनका उत्पाद सेवा ऑफिस